නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං මේ ගිය භික්කවේ පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාති තී කෞරණීය යෝගාචර මහා සංග්‍රහණයෙන් අවසරයි අනිකුත් උපාසක මාත්‍රු සම්බන්ධ කරන අපි බ්‍රහස්පතින දවසේ උදේ හතමාරට චාරිත්‍රානුකූලව කරගෙන ලබන ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ තාක්කල් මේ ධර්ම දේශනා විශේෂයෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති උදාන පාළි පොතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන මේ ගිහ සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවේ. අද අපිට ඒ මේගිය සූත්‍රයේ මුල් කරගෙන පවත්වන 40 වෙනි ධර්ම දේශනාවටයි මේ ඊට ප්‍රස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වෙනකොට ඒ සූත්‍රයේ මුල් කොටස සම්පූර්ණයෙන්ම විග්‍රහ වෙලා තිනවා ධර්ම කාරණා වාසයේ. ඒ ධර්ම කාරණා වශයෙන් පිටුවෙන්නේ සර්වජන් වහන්සේ විසින් තවමත් චේතෝ විමුක්තිය කියන තමන් බලාපොරොත්තු වෙන පරමාර්ථයේ සම්පූර්ණ නොවිච්ච කෙනෙක් ඒ දේ සම්පූර්ණ කර ගැනීම සඳහා උපයාසපයා ගත යුතු කාරණු කාරණා පහක්. ඒකදී සරුවචනාංශයේ මුලින්ම සඳහන් කරන්නේ ඒ සඳහා වැදගත් වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රය යටතේදී මේ පුද්ගලයාට සිල්වන්ත වෙන්න වෙනවා. නොකල යුතු දෙචිස් කතාවෙන් වළකිලා දස කතා වස්තු වලින් යෙදෙන්න වෙනවා. ඒ වගේම වීරියවන්ත වෙනවා වන්ත වෙන්න වෙනවා ප්‍රඥාවන්ත වෙන්න වෙනවා මේ එක එකක් වෙන වෙනම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මොකද්ද සීලය කියන්නේ මොකද්ද දෙතිස් කතා එහෙම නැත්නම් දස කලේතු දස කතා වත්තු වීරිය ප්‍රඥාව කියන අපි සාකච්ඡා කරගෙන ආවා අපි ගිය පාර ඇත්ත වශයෙන්ම මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන මාතෘකාවේ තමයි හිටියේ 39 වෙනි දේශනාවේදී අද වෙනකොට 40 දී මම බලාපොරොත්තු වෙනවා ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන ප්‍රඥාව සම්බන්ධයෙන් එදා අපට සාකච්ඡා කරගන්නට කළ යුතුයි නමුත් කරගන්න බැරි වෙච්ච කළ යුතුයි කියලා හිතුණා නමුත් කරගන්න බැරි වෙච්ච යම් යම් කාරණා ටිකක් ඉදිරිපත් කරගෙන මේ සූත්‍රයේ දෙවෙනි කොටසට විවරණිය ලබා දෙන්න විවෘත මේ ආරම්භය ලබා දෙන්න. ඉතින් මේ පඤ්ඤමා හොති උදයත් කාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියන වචනය එහෙම නැත්නම් මේ pāli පාඨය බුද්ධ දේශනාවේ කීප වලකම සඳහන් වෙනවා අපි ගිය පාර මතක් කරගත්ත විදිහට මෙතන මේ මේගිය සූත්‍රයේදී මේගිය ස්වාමීන් වහන්සේ දෙන උපදේශ පන්ති විදිහටත් සමහර තැන්වල බෝධිරාජ සූත්‍රයේ වාගේ තැන්වල පංච ප්‍රධානියංග වශයෙන් යෝගාවචරික සත්‍ය වීතු ගුණාංග වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා සංගීත සූත්‍රයේත් මේක සංග්‍රහ වෙලා ඇති. අංගුත්තර නිකායේ සමහරලාට තියෙන ඉඩ තියෙනවා. මට හරියට මේක විශ්වාස නැහැ. තියෙන තියෙන ඉඩ වැඩි. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ යෝගාවචර විවස්ථා මාලාවටත් ඒ වගේම ඉස්සරවණ කතිකාවතටත් අතුල් කරලා තියෙනවා. යම් කෙනෙක් තුළ මේ ගුණාංග විශේෂයෙන් මේ පස්වෙනියෙන් සඳහන් කරන මේ උද්‍යත්ථගාමිනී ප්‍රඥාව තියෙනවද කියලා බලන්න වැඩි කල් ඇසුරට බදින වෙන්න කලින්. එහෙම නැත්නම් එහෙම නැති ඇත්තෝ වැඩි කල් ඇසුරට තියාගන්න එපයි කියලා. ඒ මොකද එහෙම නැත්නම්ගෙන් වෙන්න තියෙන ඒ සමබර භාවයේ කැඩෙන තියෙන ඉඩ. ඒකෙන් මේ කොන් කිරීමට වෙන් කිරීමට ගන්නව නෙවෙයි. ඒකෙන් එයාටන්ට ඉඟියක් දෙන්න වෙනවා. අනිකුත් ගුණාංග කොච්චර තිබුණත් මේ ඇතිවීම නැතිවීම දෙක නැත්නම් උදය වය දෙක උදය අත්ථගාමිනිය කියන දෙක පිළිබඳ වැටහීමක් නැත්නම් එයත්ෝ එතන එතන අවුල් ඇති කර ගන්න. ඉතින් අවුල් ඇති කරගත්තේම නිසා මේ අනික් අතන බාධා වෙනවා. විශේෂයෙන් මේ මේගේ ස්වාමීන් වහන්සේට වෙච්ච දේ බලනකොට මේ අතුවේ මතුවෙච්ච අදහස මතින්ම බුදුහාමුදුරන්ගේ අතකඩ දාගෙන එපයි කියද්දී අනුකම්පාව ඉල්ලද්දී අතකඩ දාගෙන යනවා. ගිහිල්ලි වෙලා නමුත් ඒ මං කීපතාවක් මතක් කරා වගේ අපේ කාගෙත් වාසනාවට නැවතත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. ඉතින් අද සාකච්ඡාවේදී අපි මතු කරගන්න බලමු මෙවුවා මේ එක්කෙනෙකුට සම්බන්ධ දේවල් නෙමෙයි ධර්මතා මේකේ තියෙන්නේ. ඒ මොකද සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ ගිය මේ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වෙන්න ඒක තියනවාද කියලා නිතරම බලන්න. ඉතින් අපි එදා මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව සාකච්ඡා කරා සතර සම්පජාඤ්ඤ සම්බන්ධයෙන්. අපි වැඩක් කරගෙන යනකොට අතුරු වැඩක් පහළ වෙනවා. අතුරු බාධාවක් පහළ වෙනකොට අපි මේ අතුරු බාධාවට අන්තරාය බෝට්ටුවට පය තියන්න කලින් ඉන්නා තැනින් මේ වෙන්න හදන වෙනස කල්ැතුව ලෑස්ති වෙලා යන්නේකට සම්පජාඤ්ඤ කියලා කියනවා. ඒ සම්පජාඤ්ඤ තේරුම් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට සිල් රැකීම සහ සිල් කැඩීම කියන අවස්ථා වෙනස් වෙන හැටි ඉරියාපත සංධියකට පත් වෙනකොට ඇති මනස වෙනත් පතේකට යන්න හදනකොට ඒ තියෙන ලකුණු බලනකොට සමානකමක් තියෙනවා. ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට ඒ හැම වෙලාවෙදීම එකම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම යන පාරෙන් වෙනස් අතුරු පාරකට හරවන්න යනකොට වාහනයක ඒ තියෙන ඉරියා සංදිස්ථානවල තියෙන විනයගරුක භාවය. ඒ වගේම හිත ශීලයක ඉඳලා ශීලයක් කැඩෙනකොට එහෙම නැත්නම් වෙන සම්බන්ධතාවයකදී හරස් අතුරු පාරකට වැටෙනකොට එකම ධර්මතාවයක් ඒ ධර්මතාවයේදී කවුරුත් එකම අනතුරට කම්පන චංචල தත්වලටපත් වෙනකොට චේතෝ විමුක්තියක් තියා <clears throat> උයාගත්ත බත කා ගන්න නැති වෙනවා. එලාගත්ත පැදුරේ බුදිය ගන්න නැතු වෙනවා. ඉතින් එහෙම කෙනා මේ සංදිස්ථාන හඳුනාගෙන කල්ැතුවම ඒකට ආරස්සක විවිධාන කෙරුවට පස්සේ වැරදුනාට පස්සේ මේ හෙදකම් වෙදකම් හොඳයි. නමුත් මේ දිගින් දිගට වැඩ කරන ඇත්තෝ වැඩි කල් ඇසුරට ලං කරගන්න ඇත්තෝ තුල හෙදකම තියෙන්න ඕන. හෙදකම කියලා කියන්නේ මේවා ඇති වී නැති වී යන දේවල්. ඒක නිසා මේ පතේ මාරු වෙන්නයි හදන්නේ. ඒක ඉස්සරලා ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා ඒක මේ සම්ම මේ සම්පජාඤ්ඤ කුඩා අනුකුඩා ඉරියාපත මාරු වීමේදී ඇතිවෙන සලකා බැලීම් ඒ වාගේම සීලය රැකීමේදී අනුගමනය කළ යුතු දේවල් සමාධිය රැකීමේදී අනුගමනය කළ යුතු දේවල් ප්‍රඥාව රැකීමේදී අනුගමනය කළ යුතු දේවල් වශයෙන් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව විවිධාකාරයෙන් උදව් කරනවා. ඉතින් නමුත් ඒ විදර්ශනා ඥාන ගත්තොත් එහෙම නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමයේ ගත්තොත් එහෙම නැත්නම් ඒ ගැඹුරු විපස්සනා ගත්තොත් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව වැටෙන්නේ බොහොම මධ්‍යස්ත මට්ටමටත් අඩු මට්ටමක් වගේ. ඒ ගැඹුරක් නෙවෙයි මේකේ තියෙන්නේ. උඟ දෙනෙක් ඒ ගැඹුර ගැන බලාපොරොත්තු වෙනවා <clears throat> කොහොමද ඒක කරන්න කියලා අහනවා. නමුත් මේ ඊට ලාමකව තියෙනව මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව පිළිබඳව සැලකිලිමත් උනේ නැත්තම් කවදාකවත් ගැඹුරකට යන්න හම්බෙන්නේ. ගියාට ඒ ගැඹුර අල්ලා හිටින්නේ නැහැ. ඒක නිසා ඔය මගේ බන දැන් බර ගානක් ඔය මේ එක එක CD වල තියෙනවා විවිධ ආකාරයෙන් වාර්තාගත වෙලා තියෙනවා නැත්නම් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන හුඟවදේ කාණ මොකද ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු බණ කියන්නේ නැත්තේ මේ හැමදාම මේ මුල් හරිය විතරක් කියන්නේ මොකද්ද කියලා. මොකද ඇත්තට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙන ආයෙ තටබන්න දෙයක් නැහැ. ඉන් එහාට මොනම ගැඹුරක්වත් ඕනේ නැහැ. මේ මේක අතහැරලා ওই <clears throat> ගැඹුර හදන්න හදනවා හොයන්න හදනවා කියලා කියන්නේ පඬිතරෝ. කියන්නේම මාන්නයක්. <clears throat> කියන්නේම කියාපෑමක්. කියන්නේම අඩහැරයක්. ඒ නිසා මේකට නැවත නැවත හිත යොදන්න ඕනේ. හිත යොදනකොට ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ අපි එදත් මතක් කරගත යුතු යමක් උපදින ගතියක් තියෙනවා සංස්කාරවල ස්වභාවේ උපදින ගතියක් තියෙනවා ඉපදින සෑම දෙම වැය වෙන ගතියක් තියෙනවා යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධා මේ මේක දැනව පමණින්ම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයි කියලා බුදුහාමර උදන් ඇනුවා උන්වහන්සේට වැටහිච්ච වැටහිල්ල තේරුම් කරලා දුන්නේ යං කිංච සමුදය ධම්මං සබ්බත්ත නිරෝධ ධම්මං. යමක් පහළ වෙන ස්වරූප ඇතිනම් ඒක අනිවාර්යයෙන්ම වැය වෙන ඔය දෙක මැද මොකද මේ තැටමිල්ල? මොකද මේ කඩිකුලප්පුව? ඒ දේ අතරමැද ඇති தત્ත්වයේ පිටි කියලා හිතාගත්තොත් මේක මෙහෙමම තියෙයි මෙහෙම ගියොත් මගේ ඔලුවට අත හොදයි මේක මෙහෙම වෙන්න දෙන්න බෑ මේක සාධාරණ ඉස්ත කරන්න ඕන ආරච්චල ඉස්සරහා මෙව වෙන්න දෙන්න බෑ කියලා ඕන්න ඉතින් කොල්ල කඩා ගන්න. එතකොට මේ තිතියා කියලා අපි හිතන දේ තියෙන අන්‍ය තත්ත්වයක් කියලා. එහෙම එකක් නෑ මේක. ඒකේ තියෙන වෙනස් වෙන ගතියක්. උපාදයේ ඉඳලා ඒ වය වියෝ වෙන தත්ත්වයේ දක්වා අතරමැද ක්ෂණ තුනකට කඩලා ගත්තොත් මැදට කියන්නේ <clears throat> තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා මේ ਸਰවඥ වචනේ. ඒක අර අටුවා යුගයට යනකොට උපාද තිති භංග කියලා තිති කියන වචනේ විතරක් අල්ලලා තියෙනවා. තිති කියන්නේ නිච්ච සංඥා, ස්ථිරයි කියන අදහස. බුදුහාමුදුරුවෝ පෙන්නලා දන්නේ මේ පෘ탁ඥයා මේ තිතියයි අල්ලා ගන්නා දේ පවතින්නේ අඤ්‍ය තත්ත්වයක්. වෙනස් වෙන සුළු ගතියක්. ඒ නිසා මේ තිතිය අල්ලාගත් තිතියයි කියලා ඇල්ලුවොත් තමයි රණ්ඩුව. ඒ තද වෙන ගතිය, කලකුලප් වෙන ගතිය වහාම මෙතනදීම මෙයාටම මේ ප්‍රමාණයම මේක විහිදන්න ඕනෑ කියන ඒ දැටි ග්‍රහණය ඇති වෙන්නේ තිතියට වැටෙනවා. නිච්ච සංඥාට වැටෙනවා. මේක පෙරලෙනවා ඊගාජානිකාව බලමු. ඊගාව ජානිකාව බලන බලන බලන යනකොට එහෙම මොනවත් නැහැ ආඳායවල වල්පද කට්ටා වගේ මේක නැති වෙලා යන දෙයක්. අර නැති වෙලා යන්න ඉස්සරලා කොහොම හරි කළ යුතු අකුසල කර්ම ටික කරගන්නයි තටමයි. ගේම කෙනාට මොන චේතෝ විමුක්තියද? එතකොට එහෙම කෙනා ඉන්න තැන වතුරක් කැළඹෙනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ. මේ මේ ගිය හාමුදුරුවෝ වාගේ හොඳ ලස්ස අවස්ථාවක් ලස්සන අවස්ථාවක් හම්බෙච්චාම ඒකෙන් වැඩ ගන්න නම් මේ උදයත්ථගාමිනී ප්‍රඥාව. යම් කිසි දෙයක් ඇති වුණා කියලා හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා උපේක්ෂාවක් හෝ ඇති වුණා කියලා දන්නවනේ ඒ දේ අනිවාර්යයෙන්ම අත්ංගමයටපත් වෙනවා. හිර සූර්යා සූර්ಯೋದಯ සූර්ය අත්ංගමයටපත් වෙනවා. උදයක් තියෙනවා නම් වයෙන් කෙලවර වෙනවා. ඉතින් ওই දෙක අතරමැද මොකටද ගාගන්නේ? ඒක දිහා මේ අතරමැද වෙනස් වෙන සුළු ගතිය දකිමි. බලන ඉන්නවනේ ඒක ලස්සන ටෙලිග්‍රෑම් එකක් බාටපත් වෙනවා නෑ මේක මෙහෙමම තියෙයි මේක මෙතනදීම කඩලා දාන්න ඕනේ මේක මෙතනදී විනිශ්චය කරන්න ඕනේ කියලා මේක ටිටියක් කරගත්තොත් <clears throat> පුදුමාකාර වෙහසක් ඇති වෙන්න පටන් ගන්නවා ඒ වෙහස කොච්චරද කියනවනම් අර මේ ගියාම්දරණුණා වගේ <clears throat> හොඳ දේවල් හොයන්න ගිහලා අන්තිමට සීලෙත් කඩා ගන්න. සීල කඩා ගන්න මට්ටමට යනකම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහළ වෙලා Tamanට තරම් නොවන දේවල් සිද්ධ වෙන නිසා අපි තේරුම් ගන්න ඕනේ නිතරම කල්යාණ මිත්‍යාසුර දිකට පවත්තන්ටත් සීලයක් පවත්තන්ටත් මේ කතාබත අඩු කරලා දස කතා වස්තුවේ නතර වෙන්නටත් ඒ වගේම අපි ගත්ත වීර්ය තනියමනේ අපි මේක ගත්තේ දැන් මේ සෙනගක් එකතු වෙලා හිටියට ඒක කඩානොගෙන යන්නත් ඇතිවීම නැතිවීම දෙක අදහා ගන්නාසුළු தත්වෙට පවතිනටත් මේ මූලික ප්‍රඥාව අවශ්‍යයි මෙන්න මේ මූලික ප්‍රඥාවයි සම්පජඤ්ඤ වශයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් අපි එදා මතක් කරාට මට අද දවසේ සුළු වේලාවක් ගන්න හිතුණා මේකමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. මේ උපාදේ පිටං වය අවස්ථාව දක්වා අතරමැද කාලයේ තිතියක් කියලා ගත්තොත් නිච්ච සංඥාවට වැටෙනවා. ඒක තමයි අපිට මේ ඒ දැඩි තීන්දුවලට එළඹෙන්න අවශ්‍යතාවකටපත් වෙන්නේ. අපේ හිත දැඩි වෙනවා, කය දැඩි වෙනවා, කාය වාක් කර්ම විචක්‍රමණේ වෙනවා. මේවා වෙනස් වෙන සුළු ගතිය තියෙනවනේ ඔය බහැලා යන්න ඉන්න එකයි තියෙන්නේ. ආන්නේම අඤ්‍ය තත්ත්වයේ බලන එකට කියනවා අනිච්ච සංඥාව කියලා. ඉතින් මේක අපි දැනගන්න ඕනේ අනිත්‍යත්වය, නිච්ඡත්වය කියන එක අපිට අටමඬ දෙයක් නෙවෙයි භාවනා කරන දෙයක් නෙවෙයි. ඒක ලෝක ධර්මතාවය. ලෝකේ කොහොමවත් අනිත්‍යමයි, ලෝකේ අපෘතජන හිතන්නේ නිට්ටය කියලාමයි. ඒක තා එවන් අනිච්චතා අනිච්ච භාව අනිච්ච ස්වභාව අනිච්ච ගති ඒ අනිච්ච ගති අපි කොච්චර නිච්ච ගති තරවන්න ගියත් ඒකෙන් අපි වෙහෙතරපත් වෙනවා නමුත් මේ අනිච්චතාවය එක එකනාට පේන අනිත්‍ය ලක්ෂණය නම් පෞද්ගලිකයි එන්න ඒකයි ඕකේ අපි තේරුම් ගන්න එක්කෙනෙකුට අනිත්‍ය දකින්න පුළුවන් උර උදේ බහැලා හවස ආවහිනවා දකින්න තව කෙනෙකුට පුළුවන් තුවාලයක් ඇතුළේ තුවාලේ හනිනවා දකින්න තව කෙනෙකුට වෙන්න පුළුවන් බඩගින්නක් කියලා බත් කාපුවම බඩගින්න තියෙනවා. තව කෙනෙකුට වෙන්න පුළුවන් කකුල හොදපු වතුර ටික වැල්ලට බී ගන්නවා දකින්නකොට. තව කෙනෙකුට පහනක්පත් වෙලා නිවිලා යනකොට ඉතින් විවිධ ආකාරයෙන් අපි අපේ තියෙන සංඥාවල වල හැටියට අනිත්‍ය ලක්ෂණය වෙනස් ඒ අනිත්‍ය ලක්ෂණය මතු අනිත්‍ය ලක්ෂණයෙන් සනාතනික සදාතනික වූ අනිත්‍යතාවය අනිත්‍ය භාවය අනිත්‍ය ස්වභාවය යම් තැනකදී අකුණු විදුලි කොටනා වාගේ අපට හිතට වැදුනා නම් වැටුණා නම් අන්න ඒ වැටහෙනතාවය අනුවම අනිත්‍ය ලක්ෂණය මතුවෙන ආකාරයට කරන භාවනාව කියනවා අනිච්ච අනුපස්සනා භාවනාව කියලා. අනිච්ච අනුව අනුව කරන්නා වූ භාවනාව. ඉතින් ඒ නිසා අපි අනිත්‍ය ලක්ෂණය එක එක්කනට ආවේනිකලක් දෙයක් වුණාට එයින් ඒ චිත්තක්ෂණයට මතුවෙන අනිත්‍යතාවයයි මේ තිතියාගේ අඤ්‍ය තත්ත්ව භාවය බලන්ටයි කියලා බුදුහාමතුතු දේශනා කළා තියෙන්නේ. ඒක නිසා මේ අනිච්ච අනුපස්සනාව අනිච්චානුපස්සනාව කරනවන බොහෝ කල් නොබෝ කල්කින් මේ අනිත්‍ය ලක්ෂණයක් වශයෙන් එක තැනකදී එක වෙලාවකදී පෙනුනා වූ මේ ස්වභාව ධර්මය ලෝක නියාමය සෑම තැනක ਸਰව ව්‍යාපී විශ්වගත ධර්මයක් බව තේරෙනකොට ඒකට කියනවා අනිච්චානුපස්සනා ඥාන කියලා. මේකට ඒක කෙලවරට පැමිණීම අනිත්‍යතාවය, අනිත්‍ය භාවය, අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ගතිය. ඉතින් මේ අනිත්‍ය ලක්ෂණය ඉඳලා අනිත්‍ය ගතියට යන්න කරන ප්‍රයත්නය තමයි යෝගාවචරය කියන්නේ. මෙතන ඉන්න කිසියම් කෙනෙක් වාද කරන්නේ නැහැ දේවල් අනිත්‍ය නැහැ නිට්ටයයි කියලා. ඒ මොකද යම් යම් සුළු පරාසයන් වලදී හැම කෙනාට මේක තේරලා තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ වහලයක් අත එකතු වෙන්නේ නැහැ නමුත් වෙලා තියෙන්නේ ඒක හැමතැනම දැකීමේදී දුර්ලභම් තියෙනවා. බොහෝ තැන්වල එක ඨිතියක් බවටපත් කරන්න හදනවා. ඉස්තිරව පවතිනවා. මේක මකන්න ඕක නැති කරන්න ඕන මේක. එතකොට අර ව්‍යාපාද සංඥාව, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහළ වෙනවා. නැත්නම් කාම විතක්ක පහළ වෙනවා. මේක අඤ්‍ය තත්ත්වයක්. මේ ගෙවෙමින් යන සිදුවෙමින් යන හීන පද්ධතියක් පමණයි එහෙම නැත්නම් මේ නාඩගමක ජවනිකා පද්ධතියක් විතර මේ නාඩගම කලින් වාර්තාගත වෙච්ච එකක්. එතනයි මේකේ විහිළුව තියෙන්නේ. අපි ඒ වෙලාවේ විසිල් ගහමින් අප්පුඩි සලමින් බල බල හිටියට මේ නාඩගම කලින් වාර්තාගත වෙච්ච මේකෙන් ගැලවෙන්න බෑ අපිට. අපි හිතනවා නම් අනේ ආවල් දෙය කරලා මට ගැලවෙන්න තිබුණා. අසවලාගේ වැරද්ද නැත්තම් මගේ මෝඩකම කියලා ඒ ශේරම අර නিত্য භාවයක් ස්ථිර කරන්න කරන දේවල්. මේව වෙන්න තියෙන දේ. මේ ලෝකේ කවදාකවත් නොවිය යුතු දේවල් වෙන්නේ නමුත් ඒ කොයි දේ වුණත් ඒකෙන් හිත නරක කරගන්න නැතුව තමන් බේරිලා විෂම ලෝකයේ සමහිත පවත්තන්න නම් මේ තිතියක් පාඩපත් කරගන්න එපා නැවත නැවත කල්පනා කරමින් සිවිහෙසටපත් වෙන්න එපා මේක ගමන් කරන ජවනිකාවක නාටකමක ජවනිකාවක් පමණයි දකිමින් ඉන්න හීන පද්ධතියේ තවත් හීනයක් පමණයි කාංගේ ගලාගෙන යන පෙන පිටුවක තවත් පෙන බිබුලක් පමණයි කියලා මේ තිතියාගේ අඤ්‍ය තත්වයේ තේරුම් ගන්න අනිච්ච ලක්ෂණේ තේරුම් ගන්න ඉතින් මේ අනිත්‍ය ලක්ෂණේ තේරුම් ගැනීම හුඟව දෙනෙක් හිතනවා ඉච්ඡා භංගත්වයක් කියලා. කොහොමද එතකොට මිනිසෙක් අභිවෘද්ධියක් හිතාගන්නේ? කොහොමද එතකොට මිනිසෙ නිර්මාණශීලී වෙන්නේ? කොහොමද එතකොට මිනිසෙක් මේ රට යන එකත් එක්ක ඉදිරියට යන්නේ කියලා? ඇත්තටම රට යන එකත් එක්ක පිටිපස්සේ යන්නේ එක මහා තකතිරුකමක් මෝඩකමක් අනුගමන ගමනේ කිරීමක්. ඒකේ කිසිම නවමුතාවයක් නැත්තේ කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. ඒක දෙන්නේ රැළට වැටිලා රැළට අහු වෙන එකයි ඒකේදී. මේ වූ ස්ථිරතාවයේ යන ලෝකයේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍යතාවය වශයෙන් තේරුම් ගන්න යන එක තමයි ලෝකෙ තියෙන ලොකුම විචිත්‍රතාවය. ලෝකෙ තියෙන විවිධම විෂම් පුතුමම අභියෝගය. එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ අපි ඔක්කොර කරන අපිව සමාජයෙන් කොන් කරවන පසුබාන එකක් නෙවෙයි. මේ සමාජයේ රැල්ලට ඇතිලා රැළේ යන සමාජයක් බැල්ලියක් මේ ඒ කාලෙට ආපුවම බල්ලෝ රැළේ යනවා. එච්චරයි. ඒ කියාවේ වෙන කිසිම ගණ්ඩ දැනේ බල්ලට ඒක වළක්වන්න බෑ බැල්ලිට වළක්වන්න බෑ. අපි හිතනවා ඒක වළක්වන්න පුළුවන් වෙයි කියලා. ඒ බල්ලා බැල්ලියේ ඍතුවට ආවට පස්සේ බල්ලෝ රැළේ යනවා. ඒ වගේ තමයි ලෝකයේ නිට්‍යයට අහුවෙලා අනිත්‍ය සංඥාවේ දුවද්දී ඒ බැල්ලියෝගේ මේ බැල්ලියෙක් එහෙම රැළේ යන කියට මිනිස්සු ඉන්න ගන්න දැන නැහැ. ඔක සිංහලෙන් කියන බැල්ලිගේ පුක බල්ලට ලොකු නට මට ලොකුද කියලා. මේ අපිත් මේ පැත්තට යන්න හදනවා මේ යෝගාවචර. ඒ කියන්නේ අර නිත්‍ය සංඥාවට ආවඩන ගතිය. මේකෙන් බේරිච්ච කෙනෙක් නැති නිසා. ඒ වගේ මේ නාඩගම කලින් වාර්තාගත වෙච්චි CD එක තියෙන එකක් අපිට ඕනනම් ෆෝවර්ඩ් දාන්න පුළුවන් බෑක්වර්ඩ් දාලා ඕන නාඩගම ඕන තැනකින් බලතේ. අන්න එදාට තේරෙනවා මේක නිකන් කලින් වාර්තාගත වෙච්ච නාඩගමක් කියලා. හැබැයි යනකොට සිද්ධිය වෙනකොට එහෙම නැත්නම් ඒ ජවනිකාවේ ඉන්නකොට අපි දාඩිය දානවා, ඇස් උඩ යනවා, උගුරකට වේලෙනවා, තරහ එනවා, নানা අප්‍රදේවල් වෙනවා. ඒ මොකද මේක දැඩි කරලා අල්ලා ගන්න හදන ගතිය. කලින් උපාර්ථගත වෙච්ච නාඩගමක් ඕනනම් මේකේ ආපස්සට ගිහිල්ලා ෆෝවර්ඩ් පාස් ෆෝවර්ඩ් දාලා ඉස්සරහට යන්න පුළුවන්. පිටිපස්සට යන්න පුළුවන්. ඒක තමයි මේ අරමුණේ අතීත වශයෙන් බලනවා අනාගත වශයෙන් බලනවා වර්තමාන වශයෙන් බලනවා කියලා කියන්නේ එක එක පැති වලට දාලා ඕන විදිහට බලදෑයි. මොකද මේක සදා කාලෙම ලෝකේ වෙන දේ තමයි වෙන ඕනම සිද්ධියක් ස්ථිරයි කියලා අල්ලා ගන්න එක පෘථග්ජන ගතිය. ඒක අඤ්‍ය තත්ත්වයි කියලා අල්ලා ගන්න එක නැත්තම් අතහරින එක ආර්ය ගතිය. ඉතින් අපි එක්කෝ මේ දෙකෙන් එකක ගත කරන්නේ. එක්කෝ ස්ථිරයි කියලා අල්ලා ගන්නවා. ස්ථිරයි කියලා අල්ලන කෙනකට කවදාහකවත් <clears throat> අඤ්‍ය තත්ත්ව භාවයේ දකින්න බෑ. ඒව නියාම. අඤ්‍ය තත්ත්ව භාවයේ දකින්න එකනට කවදාහකවත් ස්ථිර භාවයේ දකින්න හැබැයි බුදුහාමුදුරු අඤ්‍ය තත්ත්ව භාවය දැකලා ස්ථිරව දකින මිනිස්යන් කෙරේ අනුකම්පාවෙන් බණ කියලා තියෙනවා. අන්න ඒකයි ලෝකේ තියෙන විශාලම කාව්‍යය. ලෝකේ සුන්දරම දේ ඒකයි බුද්ධ ආගමේ තියෙන්නේ. උන්වහන්සේ සම්පූර්ණ ස්ථිරතාවයේ ඉඳලා අඤ්‍යතත්ත්ව භාවයට ගිහිල්ලා අඤ්‍යතත්ත්ව භාවයේ තේරුම් ගන්න අඤ්ඤා භාවයටපත් වෙලා උන්වහන්සේ මේ ස්ථිරව අල්ලාගෙන ඉන්න කට්ටියට බණ කියනවා. ඒක කියලා දෙන්න ඕනේ බබාගේ භාෂාවෙන් බබාට තේරුම් කරනවා වගේ. අලියාගේ භාෂාවෙන් අලියට කියලා වැඩ ගන්නවා වගේ. ඉතින් එහෙම කියපු ධර්ම දේශනාර්ථනේ සුන්දරත්වයමත් ඇති බණ කියන්න බණාන්න. ඉතින් ඒක නිසා මේ අනිත්‍යත්වය තේරුම් ගැනීමේ අදහස එක මහා මෙරක් වගේ ලොකු දෙයක්. නමුත් අනිච්චානුපස්සනාව කරනවා නම් අපිට තේරෙන වැටහෙන අනිච්ච ලක්ෂණය අනුව පටන් ගන්න හැමතැනම දිගට පැතිරීම තමයි ඒ අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. ඒක අනිච්චානුපස්සනාවක් නැතත් ඒ අනිච්චානුපස්සනාවෙන් අපි චිත්ත tattට යන්න හදන්නේ. ඊට කලින් තමයි සංඥා මට්ටම කියන්නේ. සංඥා චිත්ත දිට්ඨි කියලායි මේක සාමාන්‍යයෙන් මෝරන්නේ. සංඥා මට්ටමේම අපි මොනවා හරි එකක් අල්ලන දැඩි සතුටකට, දැටි කම්පණයකට පත් වෙනකොට මතක තියාගන්න මේ අල්ලලා තියෙන. අපි කියනක අරමුණු කරයි කියලා. අරමුණු කරා කියනකොටම එකක් චිත්තක්ෂණ 3-4ක් අල්ලලා. චිත්තක්ෂණ 3-4ක් අල්ලන්න මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. බුදුහාමතුන්ගේ පැත්තෙන් බලනකොට. ආර්යනාථගේ පැත්තෙන් බලනකොට. නමුත් අපි ඒ දේ තුල නිත්‍ය සංඥාවෙන් බලනකොට මේක තියෙනවා, පවතිනවා, මට මේක දිගටම මේ සැප දෙයි, මට මේ දුක දෙයි කියලා තමයි හිතන්නේ. නමුත් ඒවා වෙනස් වෙන සුළු බව දන්නවන චිත්තක්ෂණ පාදය අරමුණු කරන්න තරම් දෙයක්වත් නැහැ මේක. අරමුණු කරන තරම්වත් දෙයක් නෑ. ඒ කියන්නේ ගලන ගඟක ඇති දිය රැලි වල හැඩතල අඳින්න අමාරුයි. මුහුදේ මැද හරියට කියලා බලනකොට නගන රැලි වල හැඩතල නෑ. ඒක නිකන් බලහිනකොට එපා කරන සුළුයි. මේ ඇති වෙනවා මේ නැති වෙනවා. මේ ඇති වෙනවා මේ නැති. දසදහස් ගාණකින් සිදු වෙනවා. එහෙම නැත්නම් ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් එකක් දුවන්න නැති වෙලාවෙ ඇති තිද්දියා බලහිනකොට කතාකවත් ඒකේ රසාස්වාදයක් ලබන්න බෑ කාව්‍ය මේ පැත්තේ. බලන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන වැඩ කරන හැටි නැත්නම් මේ ටෙලිවිෂන් එකේ යාන්ත්‍රණේ වැඩ කරන හැටි නම් බලතයි. අන්න ඒ වගේ මම නිතරම වෙනස් වෙමින් තියෙනවා. අන්නේ වෙනස් වෙමින් තියෙන ගතිය එහෙම නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණය එක එකනට මතුවෙන හැටි දිහා බලනකොට අටුවාචාරින් වහන්සේලා හරියට උත්සාහ කළා තියෙනවා මේකට පොහොර දාන්න. ඇත්තට මේ බණ කියන්නේ මේ මේකේ ස්වාමීන් වහන්සේ අල්ලගෙන බුදුහාමරෝ මේ කියලා දෙන්නේ. ඒක තාම පුහුණු කරපෙන තියත්තන්න මේක පුහුණු කරලා මේක දිනු කරන්නයි. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනිත්‍යතාවයේ කෙනෙකුට උදය වය වශයෙන් තේනවා ඇති වෙන සහ නැති වෙන සුළු වශයෙන්. යමක් ඇති වෙනවා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ගත් වෙච්ච කබලට ගිනි වතුර කඳුලක් වටනකොට චරස් ගන්නවා එච්චරයි. වෙනස් වෙලා යනවා. රත් වෙච්ච කබලට අබ ටිකක් වටනකොට පුපුරු ගන්නවා. නෙළුම් පතකට වතුර කඳුලක් වටනකොට ලුහුටලා යනවා. ඒකට කියනවා ඇති වෙනවා නැති වෙන ලක්ෂණය කියලාත් කියනවා. එහෙම නැත්නම් ඒකෙන්ටම කියන්න පුළුවන් විපරිණාම භාවය කියලා. පරිණාමයකට නිතරමපත් වෙනවා ඒක විනාශකාරී පරිණාමයක්මයි. මොකක් හටරි මේ වැස්සට දර කැලක් එළිය දාලා තිබ්බහම ඒක තෙමෙනවා තෙමෙනට පස්සේ ඒක කනවා දිරලා යනවා. ඉතින් ආස්තියට යන නිතරම විපරිණාම භාවයක් තියෙන පරිණාමයක් තියෙනවා. ඒක තමයි ඔය සත්ත්ව පරිණාමයේ වශයෙන් තෝරාගත්තේ සත්ත්ව පරිණාමය කියන එක හිතාගෙන ඉන්නේ මනස ඇති සහිත දේවල් හොඳ නරක වශයෙන් තේරුම් ගන්න පුළුවන් සත්වයන්ගේ කියලා. නෑ මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම පරිණාමයකටපත් වෙමින් තියෙන. ඒ පරිණාමය විනාශකාරී. විපරිණාමමයි. ඒ නිසායි මනුෂයා මේ වෙහෙසටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා දෙක දකින්නකොට විපරිණාමයේ දකින්නකොට මේ දේවල් ඉත්‍ත්‍යයි සාරයි මම මාගේ කියාගත්තොත් තමයි මේ දුක්ඛ ස්කන්ධය පහළ වෙන එක විපරිණාම බව ලෙට වෙන්න කලින් වයසට යන කලින් දැක්කොත් බුදුන් දකපු ඇහෙනු මේ දකින්නේ කියලා. ඒ විපරිණාම භාවය දකින්න පුළුවන් එතකොට අනිත්‍ය ලක්ෂණය දැකලා අනිත්‍යතාවයට යනවා. මේ විපරිණාම භාවය කනගාටුයි කියන්නේ සුබ දේවල් වල විතරක් නෙවෙයි. ප්‍රිය දේවල් වල විතරක් නෙවෙයි අප්‍රියමනාප අසුබ දේවලක් සිද්ධ වෙනවා. අපිට එන තදවල චිත්ත පීඩාවක් කරගන්න. අපිට අනේ මේ චිත්ත පීඩාව දිගටම තියේ බෙහෙත් බොන්න වෙයි නැත්නම් දොස්තර මාත් එක්ක හම්බ වෙයි. අනේ දවස් දෙකක් බුත් තුන් හතර දවසක් බුදියගෙනකොට ඕක නැති වෙලා. ඒ වගේම අත්තරදි පව් සෑම දෙයක්ම නැත්නම් අපි තාම ආසාවෙන් තියාගෙන ඉඳ හදන සද්ධාව කැරිලා අපි අසද්ද භාවයටපත් වෙනවා. ওই අසද්ද භාවයත් වැඩි කල හිටින්නේ. ඒක සද්ධාහට ඉඳ තියලා ඉන්නවා. ඒ වගේ කුසීත භාව පහළ වෙනවා. ඉතින් හරියට කනගාට වෙනවා. අනේ මම දැන් හිටියා වගේ නෙමෙයි මං දැන් කුසීත වෙලයි. මේ කුසීත භාවයේ දිගට හිටින්නේ නැහැ. ඕක වීර්ය ආරම්භ භාවයට ඉඳ තියලා පැත්තකට. හරියට වීර්ය ආරම්භ භාවය කුසීත භාවයට ඉඳ තියලා පැත්තකට යනවා වගේ කුසීත භාවයත් විරි ආරම්භ භාවයට ඉඩ දීලා පැත. ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි. අන්නේ එතනක් තියෙනවා මේ විපරිණාමය. වෙනස් වෙන සුළු ගතිය. ඒකට කෙනෙක් අහන්න පුළුවන් මේ කුසීත භාවයේ අයින් වෙලා විපරිණාමයේ භාවයට පත්වීමේ පරිණාමයේ විනාශකාරී පරිණාමයක් වෙන්නේ කොහොමද කියලා. ඒක එතකොට අභිවෘද්ධකාරී පරිණාමයක් වෙන්න eBay. එහෙම තමයි කට්ටිය හිතන්නේ. නමුත් වීර්ය ඇති වෙච්ච ගමන් සිද්ධ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම හොඳට වැටහිලා උදේ පාන්දර හෙලන කෙලපිඩක් වගේ මේ සංසාරේ එපා කළ පැත්තකට එනවා. නිසා ඒකෙත් තියෙන්නේ ලෝකයාගේ පැත්තෙන් බලනකොට අත්හැරීමට කොනක්ව තමයි. කණ්ඩ පැත්තෙන් බැලුවට කණ්ඩ දෙයක් නැහැ ඒ නිසා වීරියේ ඉඳලා කුසිත භාවයට යනකොට නම් ලෝකේ ඔක්කොම අත් දෙක උස්සලා කියාවේ ඒක නම් නාස්තිකට පෙරලියක්. නමුත් ගෝදෙනකොට අමාරුයි මේ කුසිත භාවය ඉඳලා වීරිය භාවයට යන එකේ තියෙන නාස්තිකර පැත්ත මොකද්ද කියලා. අසුබ පැත්ත මොකද්ද කියලා. ඒකත් අසුබයි මොකද හේතුව ලෝකයා පැත්තෙන් බලනකොට වීරිය වැඩෙන්න වැඩෙන්න සිද්ධ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වැටෙන එකම. ඒ නිසා මේක විපරිණාමමයි. ඒකේ ආයේ අපි මේ කැලේ විපරිණාම නෑ මේ කැලේ විපරිණාමයි කියලා ගණ්ඩ දෙයක් නෑ. රාම් පිටේ රාහුල හාමුදුරුවෝ කිව්වා වගේ අසුචි බෙට්ටක් ගත්තාම ඕකේ මුල හොඳයි මැද හොඳ නෑ. පිට පොත්ත හොඳයි මදේ හොඳ නෑ. එහෙම කියන්න දෙයක් නෑ. හසියේ කොන අසුචිම තමයි. මුළු සංසාරෙම අසුචි බෙට්ටක්ම තමයි. ඒකේ ආයේ මොනම දෙයක්වත් ගණ්ඩ දෙයක් නෑ. ඉතින් එහෙව් එකේ තෝරන්නේ මොකටද? මේ පිටපොත්ත හොඳයි මට පිටපොත්තෙන් දෙන්න නැත්නම් මට මුල්වරියෙන් දෙන්න මට ගැවරින් එපයි කියලා තෝරන්නේ ඕක කියන්නේ தත්ත්වේ විපරිණාම ස්වરૂපභාවයේ දන්නේ නැතිකම නිසා. ඒ වගේම තමයි මේ අනිත්‍යත්වයේ වැටහෙනකොට මේ తాවකාලික බව. යාවකාලික කියලා කියනවා යාව ජීවික කියලා කියනවා අතීතාක්කල් කියන අදහසෙන්. එහෙම අතීතාක් කාලයක් මේකේ නැහැ. ඔක්කොගම තියෙන తాවකාලික භාවය. ඒ తాවකාලික භාව තියෙන ඔක්කොටම ඔක්කොම කියලා කියන යමක් කියලා කියන తాවකාලික භාව නැති සදාකාලිකෝ නිවනට යමක් කියන්න බෑ. නිවනට දෙයක් කියන්න බෑ. ඒක යමක් කරගන්නත් බෑ. දෙයක් කරගන්නත් බෑ. ඒ නිවන කාටවත් අයිති දෙයක්වත් නෙවෙයි. ඒක නිසා නිවන සදාකාලික නම් ඔක්කොටම සදාකාලික තාවකාලිකයි කියන්නේ ඇයි අපි මේ ඔක්කොම කියලා ගන්නේ යමක් කියලා ගන්නේ මේ සංසාරෙට අයිති දේවල් තමයි. නිවනට යමක් කියලා කියන්න බෑ. දෙයක් කියලා කියන්න බෑ. එහෙම අකිංචනක් කියලා කියනවා. කිංචනයක් නැහැ. කිසිවක් නැති තැනක් තමයි නිවන. ඒ නිසා කට හොදලා කියන්න පුළුවන් සියල්ල తాවකාලිකයි. නැත්තම් කියනවා මේවා తాවකාලික රැවටිලි, తాවකාලික මායා, తాවකාලික මායන්. ඉතින් මේ මායන් වලට මායා වලට තමයි අපි මේ ගැහෙන්න හදාන්නේ. ඉතින් එහෙම ගැහෙන කෙනෙක් නම් කොච්චර සද්ධාහ තිබ්බත් එයාගේ සද්ධාව සැලෙන්සුළු සද්ධාහ පාටපත් වෙනවා. වීර්යයක් තිබ්බත් ඒ වීර්යය වරක ගොරාදි මේ බුදියන පැත්තට වෙනවා. අනික ගමනේ දිවා රාත්‍රී ඉඳගෙන භාවනා කරන මට්ටමට වැටෙනවා. කවදාකවත් ඒ ප්‍රගති ක්‍රමානුකූල ප්‍රගතියක් එන්නේ. සතියත් බොහෝ උච්චාවච භාවවලටපත් වෙනවා. වරක ඊටාම ගැඹුරු සමාධිය වලටන වරක හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. වරක උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව පවා පාවා දෙනවා. අන්න ඒ තියෙනවා නම් තේරුම් අරගන්න ඕනේ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ මේ තිතිය පැත්ත නෙමෙයි තිතියයි කියලා හිතන දේ වෙනස් වෙන සුළු බව. මට මතකයි මම ওই දවස් 10ක විතර භාවනාවක් කෙරෙව්වා. කඳුබඩදී අවසාන දවසේදී අපි ඒ කරුකටේතුවේ ස්ථාන බාර ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේට අපි කියන ගම්පා ප්‍රේමසිරි කියලා නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගම්පා නෙවෙයි. ඒ නමෙන් පස්සේ ඒ ස්වාමීන් අවසාන දේශනය කරන්න කියලා ඒ ස්වාමීන් බොහොම සතුටින් කට්ටියට කතා කළා කිව්වා. මේ දවස් 10 ඇතුළත ධම්මජීවහමතුරු හොඳට සත්‍යමත් වෙන්න උගන්වන්න ඇති. ඒක තුන්වංශේ දක්ෂයි. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ඕගොල්ලෝ සතියෙන් බලන අරමුණ නෙවෙයි විනාශ වෙලා යනවා. අරමුණේ සතිය පිහිටනකොටම අරමුණ මාරු වෙලා ඉවරයි. සතිපට්ඨානය කරන අරමුණ සතිය පිහිටනකොටම වෙනස් රිසල්ට්වත්කටපත් වෙනවා. ඒ නිසා අපි අත උස්සන අරමුණට නෙමෙයි ගහන්නේ. ගහනකොට ඒ අරමුණ වෙනස් වෙනවා. අපිට දුක දෙන අරමුණ එක නෙවෙයි අපි නඩු කියන්නේ. නඩු කියනකොට වෙන අරමුණක් වාටපත් වෙලා. නඩු කියලා දිනන්නේ වෙන අරමුණක් එක්ක. ඉතින් ඒ බව ඒ තරමට වෙනස් වෙන සුළු බව නම් ජීවහමර කිව්වද කියන්න මම දන්නේ ඒ නිසා සත්‍යයේ පිහිටවන්ට ස්ථිර අරමුණක් ලෝකේ නැහැ. සත්‍යයේ පිහිටවන්න ගන්න අරමුණත් ආරම්මනානුසයක්වත් ඇති කරන්නේ නැතුව අරමුණක් කරගන්න බැරි තරමට බොහෝම ශීක්‍රයෙන් ඉක්මනට ගෙවිලා යනවා. ගෙවි ගියේ නැත්තම් තාමත් සත්‍ය පිහිටලා නැහැ. හොඳට සත්‍ය පිහිටවන අරමුණු පරිණාමයටපත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. తాවකාලික රැවටිල්ලක් බව තේරෙනවා. ඒ තනි දවසේ පටන් ගන්නකොට තියෙනවා කියලා සංඥාවෙන් තමයි පටන් අරගන්නේ. නමුත් ඒක මායමක්, ඒක මායාවක්, ඒක රැවටිල්ලක් බව තේරුම් කරනවා. ඒ වගේම තමයි මේ <clears throat> අඤ්‍ය தත්ත්වයේ ඇල්ලුවොත් ත්‍ිතිය ප්‍රතික්ෂේප වෙනවා. කියන්නේ වෙනස් වෙන සුළු බව ඇල්ලුවොත් ස්ථිරයි කියනක ප්‍රතික්ෂේප වෙනවා. ස්ථිරයි කියනක තිත්තක්ෂණයට හරි ඇල්ලුවොත් අඤ්‍ය தත්ත්ව භාවයේ ප්‍රතික්ෂේප. මේකට කියනවා නිච්ච පටික්ෂේපණ කියලා. අනිත්‍ය භාවයේ තේරුම් ගන්න නම් මේ නිට්ටයයි කියන අරිඹුවක් මේ මුහුන් වීමක් මාත්‍යක් කිට්ටු කරගෙන බෑ. මේ දෙක දෙකක්. දෙක කලවමේ නම් බෑ. එසා යම් චිත්තක්ෂණයක අපි නිත්‍ය සංඥාවට හේතුලා කටයුතු කරනනම් ඒ වෙලාවේදී අනිත්‍ය සංඥාවක් අනිත්‍ය චිත්තයක් අනිත්‍ය දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක අනිත්‍ය සංඥාවක් අනිත්‍ය චිත්තයක් අනිත්‍ය දිට්ඨියක් නැත්නම් අනිත්‍ය සම්‍යක් දෘෂ්ටියක් ඇති වුණා නම් ඒ හිතේ කවදාකවත් නිත්‍ය භාවය ගැන හිතින් බැරි නිසා හරි අමාරු මේ දෙක ගලපන එක. එච්ච මේ දෙක ගැලපිලා තමයි බණ කියනවා කියන්නේ. මේක තමයි සරුවචනාතික තියෙන ශ්‍රේෂ්ඨත්වය මේකට තමයි චතුපටි සම්බිදා කියලා කියන්නේ. නිට්ටිය තියෙන මිනට අනිත්‍ය තේරෙන්නේ අනිත්‍ය තේරෙන රට නිට්ටිය තේරෙන්නේ එහෙව් එකේ කොහොමද මිනිච්ච සංඥාවේ ඉන්න මිනිස්සුෙකුට අනිත්‍ය සංඥාව ඇති වෙන්න බණ කියන්නේ කියන එක ඉතින් අද ලෝකයේ විද්‍යාඥයන් කියනවා මේක අනිවාර්යයෙන්ම විද්‍යාවේ අසරණයි විද්‍යාව ඒ තරම්ම දැඩි මතධාරී නිසා විද්‍යාවට කවදාකවත් මේ පණිවිඩ දෙන්න බෑ කාවි කාර්යය කළගන්න වෙනවා. సౌందර්ය ශිල්පේ කතා අල්ලගන්න වෙනවා කිය. సౌందර්යයට පුළුවන් ව්‍යාකරණ ඉක්මවල එයාට වෙනම ලයිසන් එකක් තියෙනවා. කවි කාර්යයට poetic license කියලා ඕන දෙයක් කියන්න පුළුවන්. නිසා නිත්‍ය සංඥාවින් එකට අනිත්‍ය සංඥාව ඇති කිරීමත් අනිත්‍ය සංඥාවින් එකට නිත්‍ය සංඥාව ඇති කිරීමත් කියන්නේ කැලණිගඟේ ගලන වතුර බින්දුවක් මහවැලිගඟට යන්න හදනවා වගේ. කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් එහෙව් මේ චිත්තක්ෂණ වශයෙන් වෙන්ව පවතින අපේ චිත්ත ප්‍රවෘත්තියේ අපිට යම් කිසි චිත්තක්ෂණයක අනිත්‍ය සංඥාවක් අනිත්‍ය මේ චිත්තයක් අනිච්චානුපස්සනාවක් ඇති වුණා නම් අපි හිතන්න ඕනේ මොන තරම් පෙරලියක්ද මේක වෙලා තියෙන්නේ. දැන් ඉතින් 99%ක්ම තියෙන නිච්ච සංඥාව තමයි. නමුත් දශම ස්ථානයක් හරි අනිත්‍ය සංඥාව ඇති වුණා නම් අපි අනුන්ට ඒක ඇති කරනටත් වඩා මේ ඇතිවෙච්ච ඒ අනිත්‍ය සංඥාව අගය කරගෙන මේ චිත්තක්ෂණයට අනුග්‍රහ කරනව ඇර. ඒකට දෙන්න පුළුවන් උදව්වක් දෙනව ඇර. බයපක්ෂව යටහත්ව ධර්ම ගෞරවයෙන් යුක්තව කවදාකවත් අර 99.99ක් තියෙන නිත්‍ය සංඥාවට පොහොර දාන්න ගියොත් කාටක මොනවා කිව්වත් ඒ අර අනිත්‍ය සංඥාව චිත්තක්ෂණයට ඇති කරගත්ත හිතට නිඳා වේවා අනිවාර්යයෙන්ම නිඳා කරන්න ඕනේ. අනික් අනිවාර්යයෙන්ම නිග්‍රහ කරන්න ඕනේ තමයි. මේ හොදලා මඩ ගන්න අන්තු සුදු අඳුන් ඇහිට ඇඳ හිටපු මම නේද මේ ආයෙ මඩ ගාගත්තේ ආයෙ කොහම ගාගත්තේ ආයෙ අසුචි ගාගත්තේ කියලා ඒ අසුචි ගාගත්ත මොහොත පැත්තක දාලා ආයෙත් අර අර අනිච්ච සංඥාවට කන්න පුළුවන් වුණොත් අපි තේරුම් ගන්න ඕනේ මේ නිච්ච ප්‍රතික්ෂේපන ගතියක් තියෙනවා අනිච්ච සංඥා එතකොට ධර්මයේම මුල සිට අග දක්වාම ධර්මයේ කල්යාණ මිත්‍යත් පේනවා, කලියුත්ත් පේනවා, ඔක්කොම පේනවා. නමුත් කොයි වෙලාවේ න්‍යායපත්‍රකින් තොරව මේ හිත නිත්‍ය සංඥාට යයිද කියලා කියන්න බැරි නිසා මේ පාහර හිතට මේ කෙලෙස් සහිත හිතට මේ නොකාමන දහබදුර පට්ටබඳුරු හිතට ඒ ආකාරයේ සලකව මිසක ඒ නිත්‍ය සංඥාචයකට ආවඩන්න ගියොත් ඒකටත් අකතිරුකම කියන්නේ ඒකටයි මේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ මේ ගිය ස්වාමීන් වහන්සේට මේ ගිය මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙනවද කියලා නිතර බලන්නේ කියලා. ඉතින් බලනකොට තේරෙනවා මේක නිකන් අඟුරු කිරෙන් දොවලා සුදු කරන්න හදනවා වගේ වැඩක්. කලු කප්ටේ සුදු කරන්න හදනවා වගේ වැඩක්. ඉබ්බෙකුට පියාට වරන් දෙන්න හදනවා වගේ වැඩක්. හාවෙකුට අං අරන් දෙන්න හදනවා වගේ වැඩක්. ඒක ඒක තමයි මේකේ තියෙන ගැඹුර. මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාව ආපුවම අපි ඒකට ඡන්ද දෙනවා, පක්ෂ වෙනවා, කෑ ගහනවා. අනිත්‍ය සංඥාවම ඒකට කෑ ගහන. මේ දෙක අතර වෙස්මාරුව අපිට තේරෙන්නේ නැහැ. වෙස්මාරුව තේරෙන ටිකට පිස්සු කියලා විශ්සන් කොටුවටත් දානවා. ෂිසොෆේනියා කියලා කියනවා, බයිපෝලා කියලා කියනවා. බලනකොට උක නැති කෙනෙක් නැහැ. ඕනම වෙලාවක අපිට නිත්‍ය සංඥාව ඇති වෙලා ඒකට කෑ ගහලා ඒකට පොරකණ්ඩත් ඉඳතියි. අනිත්‍ය සංඥාව ඇති වෙලා අනේ අපි කරගත්ත දේක වටිනාකම බුදුහාමතුරු නැති කෝලේ අවුරුදු 2500 ගානට පස්සේ මේ තියෙන තැනකට එකතු වෙලා මේ කල්යාණ මිත්‍ර එකතු වෙලා චිත්තක්ෂණයකට හරි අපි අනිත්‍ය සංඥා ඇති කරගත්තා නේ කියලා සතුටුකුත් ඇති මේ දෙකටම මේ කය ඉඩ දෙන්න. මේ සතු දෙන්නටම මේ ගල් ගල් ගල්ගේ ඉඩ දෙනවා. ගුහාවේ ඉඩ දෙනවා. ඉතින් ඒක ආශ්චර්ය ධර්මයක්. ඉතින් බුදුහාමර කියන්නේ මේ දෙක තියෙන කට්ටිය විතරයි බණ කියන්නේ. අංච සංඥා කවදාකවත් ආපු නැති කෙනාට ඒක ඉතින් කරන්න බෑ. ආවන්ට අංගරම් දෙන්න බෑ. නමුත් නිච්ච සංඥාව අනිච්ච සංඥා දෙකම අත්දකින්න කෙනාට පුත්‍රජනස කියනවා අනන්ත අප්‍රමාණ චිත්තක්ෂණ නිච්ච සංඥාව ආවත් කවදාක සාදු කියන්නත් එපා අනුමෝදන් ගන්නත් එපා ඒපත්ව යන්නත් එපා. ඒකේ නිග්‍රහ වේවා. අනිච්ච සංඥාව තියෙන පැත්තට ඒ පැත්තට හැලා උදව්පකාර කරන්න හදනකොට මේකෙදි අභ්‍යන්තර කාරණා බාහිර කාරණා කියලා දෙකට කඩලා බෙන්නන්න හදනවා අටුවාචාර්යනවා කියලා. එතකොට මේ ප්‍රඥාව එහෙම නැත්නම් මේ කියන වීරිය මේ කියන සත් සීලේ වගේ දේවල් පෙන්ලා දීලා තියෙනවා අභ්‍යන්තර ලැබී යුතු ගුණ ධර්ම කියලා. නමුත් මේ අප්පිච්ච කතා ආදී දස කතා වස්තුසා කල්යාණ මිත්‍ර ආශ්‍රය පෙන්ලා දීලා තියෙන්නේ බාහිර වස්තු වශයෙන්. ඊට පස්සේ ආය පුත්‍ර ජානනාංශේ දුමාකාර කරකැවිලක් කරකවනවා. උන්වහන්සේ මේකේ ස්වාමීන් වහන්සේට මේ උදයත්ත ගාමිනී ප්‍රඥා වට්ටාගම කියලා දීලා තියෙනවා. මේ ගිය මේ සඳහා එක සාක්‍යය උඹට තියෙන කල්යාණ මිත්‍යාසු කරපන්. කියන බුදුසෙන්සේ ආයේ මේකේ වැරද්ද බාර ගන්න. මේක මේකේ මගේම දෝෂේ කියන්න වගේ කතාවක් කියලා මට හිතෙනවා. බුදුජානහන්සේට මේ ගිය ආම්දුරන්ට ඒ දේ නොවෙන තාල කරන්න පුළුවන්කම තිබුණා උන්වහන්සේ කරાવી. ගිහිලා ආවට පස්සේ කවදාකවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ මොකද ඒ හිතේ ඇති පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා කල්යාණ මේ මේ කල්යාණ මිත්තස්ස මේ ගිය කල්යාණ සම්පවංකස්ස යම් කිසි කෙනෙකුට කර්ම මේ ගිය කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් කල්යාණ මිත්‍යා අනුව හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් උන්දර පමනයි කියලා තිනවා සිල් රකින්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ එහෙම එකක්. එයින් පිට වෙච්ච ගම ඉතින් හරි ආන්තන් තටු වෙනකොට කුරුල්ලන්ට හිතෙනවා අනේ අම්මල දාත්‍රා නම් ඈත අභ්‍යවකාශයට පියාඹන අපිට යන්න දෙන්නේ අනේ මටත් තටු මටත් පණින්න පුළුවන් කියලා. පැනපු ගමන් මොකද වෙන්නේ? කොල්ලේ බබත් එක දෙල්ල වගේ තමයි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් අර කාව්‍යත්වයේ වෙනුවට ඡණ්ඩ පෞරුෂත්වය ඇති වෙනවා රාගය ඇති වෙනවා ද්වේෂය ඇති වෙනවා මෝහය ඇති වෙනවා විචක්‍රමණය වෙනවා. ඒ නිසා ඒකටත් බලපාන කල්යාණ මිත්‍ර ආශ්‍රය බලනකොට මුළු බුද්ධ ශාසනයම තියෙන කල්යාණ මිත්‍ර ඇතේ. ඉන්සා නිකමට හිතනද බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම කරුණාවෙන් ඊ타ත්ව ප්‍රඥාවෙන් මේ කරුණු ගෙනහැරපාමේ උන්වහන්සේ හරියට කියනවා මගේ දරුවන්ගේ දෝෂේ දෝෂයක් නෙවෙයි මගේ දෝෂේ කියලා. මේ ගියාමතුරු එළියට ගියෙත් මම නිසාමයි. ඒ නිසා වුන් දැන් ආපහු එනකොටත් බාර ගන්න. බාර අරගෙන කියනවා. අනේ ඉතින් කියන්න පුළුවන් තාලට මම මේ කියන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඈත් වෙන්න එපා. ඒක ඈත් වෙච්ච ගමන් සීලයක් අමාරුයි. එතන ගියාම මේ කයිවාරු කතාවෙන් බේරෙන එක අමාරුයි. වීරියවන්තව ඉන්න අමාරුයි. ඇතිවීම නැතිවීම දෙක කරගන්න අමාරුයි. ඒක නිසා මේ කරුණු හතරටම සීලවන්ත වෙන්න නොසරුප් කතාවෙන් අයින් වෙලා ධාර්මික කතාවකට එන්න නිතර අරමුණ ලද වීර්යය තියෙන්න නිතරම මේ දේවල් මේ හීනෙක කොටස් නැත්තම් කලින් රූපගත කරන ලද මේ ටෙලි නාඩගමක කොටස් කියලා දකින්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඒක නිසා ලෝකේ පහළ වෙච්ච උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රථම වූ කල්යාණ මිත්‍රන් වහන්සේමයි මේ කතා කරලා කියන්නේ ඒ නිසා නිකමට හිතන්නේ අපිට කල්යාණ මිත්‍රෙක් වෙන්න වුණොත් අපි කොච්චරක් අනුන්ගේ වැරදි වලට වග කියන්න වෙනවද අපිට දැන් අනුන්ගේ වැරදි තියා තමන්ගේ වැරදි වල සමාධිය ගන්න බැරුව තියෙන. එහෙව් ලෝකේ අපි කොහොමද මේ ශාසනයට උර දෙන්නේ? අපි කොහොමද ශාසනයට කර දෙන්නේ? ජා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මට මතකයි කියනවා නම මේ අපි කරන දේ ජය පරාජය නෙවෙයි වැදගත් වෙන්නේ. සතුට කනගාටු නෙවෙයි වැදගත් වෙන්නේ අපි මැරුණට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ කියන එකයි. ඒ නිසා ආදර්ශයක් ඉදිරි කරන්නේ. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ වූ ඒ දිවටටපත් වුණා. ඊට පස්සේ තුන්වංශේ 13ක් වූ දුතාංග රැක්කා. මොකටද ඒ? මේ ඉතුරු වෙන ගෝලයන්ටවත් මතක් කරන්න රහත් වෙලාවත් මගේ ගුරුන්වංශේ ඒ ප්‍රතිපත්තිය අතහැරියේ නෑ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් පාර්ලේ වනයේට ගිහිල්ලා ආනාපාන සතිය වැඩුවා. මොකෝ ඊට හැට යන තැනක් තියෙන හිඳයි. බුදු වුණත් විවේකයේ කර කරනවා කියලා පෙන්වන්නේ. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕන ලෝක දෙකක් මැද හිර වෙලා තියෙන්නේ. අපිට එක පැත්තකින් විශාල රැල්ලක් තියෙනවා රැළක් ඉන්නවා. පෘථග්ජන ලෝකයක්. යැත්ව සමහර විටක අපේ දිහා බලන ආදාසවත් විදිහට. ඊගාට අපි තියෙනවා ගඟ දිගේ ඉහළට පේනනේ ගැම්මක් අරගෙන තියෙනවා. එහෙම කිය પરම්පරාවට අපි මේ හේතු වෙලා ඉන්නේ. වෙන කෙනෙකුට නැති ගැම්මක් අපිට තියෙනවා මේ පැත්තේ. අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිසා මේ දෙලොවක් අතර ඉන්න වෙලාවේදී ඒ කල්යාණ මිත්‍යාශ්‍රයේ අයින් වෙච්ච ගමන් ඉතින් තටසලා පියාඹන්න උත්සාහ කරනවා. ඒක හැටි. උගදෙනෙක් හිතන ඒකයි නිර්මාණශීලීත්වය කියලා. ඒකයි ප්‍රගමණය කියලා. ඒක තමයි මට පුළුවන් පුළුවන් කාර්කම කියලා. අන්තිමට අර ඌට පයින් කියලා පස්සේ මැනිච් දවස් තමයි තේරෙන්නේ මේ ගිය හාමුදුරන්ට වගේ. ආපවසටයක් බුදුහාමුදුර ගාවට ආවට පස්සේ ඉතින් බුදුහාමුදුරෝ ඒකම ප්‍රස්තුතයක් කරන ධර්ම දේශනා කරනවා මේ කියන සීලයක් ඒක ඉස්ලාම් කල්යාණ මිත්‍රාචර්ය තමයි මතක් කරේ. ඊගාට සීලය, ඊගාට දසකතාවස්තු, ඊගාට වීරිය, ඊගාට ප්‍රඥාව. මේ පහෙම මේ කල්යාණ මිත්‍ර ඇසුර පවත්තන්න දන්නවනම් සියල්ල කැප කරලා. මොකද්ද සියල්ල කැප කරලා කියන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන් තම තම තමන් සතු සීලු අප්‍රිය අප්‍රිය දේවල් අතහරින්න ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන් තමන්ගේ පෞෂත්වය අතහරින්න ඕන. සියලු නෑදෑ පරිවර්තේ නීති වස්තු පරිවර්තේ අතහැරලා කල්යාණ මිත්‍ර ඇසුර කරන්න පටන් ගත්තොත් Tamanට පැමිණෙන සෑම දුකක්ම සාසනික වතක් සාසනික භාරධාරත්වයක් මිස මට වෙච්ච දෙයක් නෙවෙයි මට කරන්නත් බෑ කාටවත් කරන්න වෙන්නේ කල්යාණ මිත්‍රයන් ඈත් වෙලා Taman විනිශ්චය අතර ගත්ත වෙලාවේ ගත්ත ගමන් කොහොල්ල බබත් එක දෙල්ලම තමයි කියන්නේ ඒක නිසා මේ නිච්ච සංඥාව අනිච්ච සංඥාව අතර තිපෙරලියේ ඒ වගේ මේ නিত্য වෙනකොට අනිත්‍ය ප්‍රතික්ෂේප වෙනවා. අනිත්‍ය වෙනකොට නিত্য ප්‍රතික්ෂේප කරන මේ නිච්ච පටික්කේපන ගතිය, විපරිණාම ගතිය, తాවකාලික ගතිය, උදේවය ගතිය මේක නොදැක්ක කෙනෙක් නැති නිසායි මේ බණ කවුරු හරි අහන්නේ. එහෙම නැත්නම් කාටවත් මේක තේරෙන්නේ නැහැ. නමුත් ඒක වඩා වර්ධනය කරනවා කියනකොට හුඟ දෙනෙක් හිතන්නේ මේක මගේ දෝෂේ මට බැරි වුණයි කියලා. නෑ ඒක නෙවෙයි ගන්න තියෙන්නේ අපිට කල්යාණ මිත්‍ර ආලෝකේ නැති වුණා. කල්යාණ මිත්‍ර අපි කාලයකට වෙන් වුණා නැත්නම් තා කාලේ වෙන් වෙන් වෙච්ච ගමන් අර ඔල මොට්ටල පඬිතකම ඉස්සර වුණා. ඉස්සර වෙච්ච ගමන් නිත්‍යතාවය ඇති වෙනවා අනිත්‍යතාවය ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මේක හරි ලස්සන සජීවි අකුණු විදුලි කොටන්න වගේ ලස්සන දෙයක්. කාටවත් මේ ලෝකේ ඉන්න කාගේ මඟ අරින්න බෑ. ඉතින් මේවා වෙනකොට වෙනකොට තේරුම් ගන්න ඕනේ. හැකි ශක්ති ප්‍රමාණය කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න. ඉතින් මේකටත් පොඩි වගකීමක් තියෙනවා ආපහු ඇතුළට ගන්න. මොකද Tamanට Taman කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැතුව කවදාකවත් බෑ කල්යාණ මිත්‍රය දැකලා අඳුන ගන්න. Tamanට Taman මෛත්‍රී කරගන්න බැරුව ප්‍රශ්නයක් එනකොට අනාගතය ගැන සලකලා ධර්ම ගෞරවය ගැන සලකලා Tamanගේ අනිකුත් තත්ත්ව ගැන සලකලා Taman මේ පවු නොකර සිටීමේ දක්ෂකම දියුණු කරගන්න නැතුව කල්යාණ මිත්‍රත් එක්ක ගැම්ම ඒ අතට අත දීගෙන තියෙන එක පවත්වන්න අමාරුයි. ඒ නිසා ඒකත් ඇතුළත් පිටත් දෙකක් තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊටාම වැදගත්. කිම කියනවා මුළු Brahmacharyaම තමයි කල්යාණ මිත්‍රත්වය. නමුත් මේ කල්යාණ මිත්‍රත්වයේ ඉඳද්දී ඒකට ස්වාධීන වෙන්න ඒකට සමාන හිතනවා මේ විප්ලවයක් කියලා. මේ කල්යාණ මිත්‍යාගෙන් ඈත් වෙලා ස්වාධීන වෙන්න හදනකත් විප්ලවයක් කියලා හිතනවා. ඒ විප්ලවයෙන් වෙන්නේ මොකද්ද? ඔය මේ ගියාම දුරන්ට වෙච්ච තමයි උභාංශයක නම් වැඩ ඉවරයි. මට වැඩ තියෙනවා. ඒ නිසා මම යනවා මගේ භාවනා කරගන්න කියලා පැත්තකට යනවා. ඒ ඉතින් අර සාසනික පැත්තෙමයි. එහෙම නැති වුණත් වෙන පැති වලට යන ඇත්තෝ ඉන්නවා. ඒ කොහොම ගියත් ඒ ඇත්තන්ට ඒ වෙන්න තියෙන දේවල් කර්මානුරූපව ඍතු ගුණ අනුව, ආහාර ගුණ අනුව, චිත්ත tattwa අනුව සිද්ධ වෙනවා. ඒ කිසි දෙයක් වුණාට අපේ මූලික ප්‍රභවී පිනේ ඊගාට හදන්න පුළුවන් තත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ආනන්තරිය කුසල කර්මයක් නොවුනා නම් වෙන විදිහකට කියනවනම් අපිට වෙච්ච දේ හොඳක් වෙන්න පුළුවන් භාවනා ඥාන පහළ වීමක් වෙන්න පුළුවන් සමාධියක් හරියාමක් වෙන්න පුළුවන් දැන් හිත වැටීමක් වෙන්න පුළුවන් පශ්චාත්තාවයක් වෙන්න පුළුවන් ඒ දේ දැක ගන්න පුළුවන් සතිය අපෙන් ඉවත් කරන්න බෑ කාටවත් මට මේ දේ වුණා ඒකට පශ්චාත්තාප වෙන්නත් පුළුවන් ඒක ඇති දෝෂකුත් නෑ මේ තියෙන පශ්චාත්තාපය කියලා දන්නවා එහෙම නැත්නම් මගේ මේ තියෙන උදම්මනන හිත කියලා දන්නවනේ ඒත් අරසයි ඉතින් කවුරු හරි හිතනනම් එහෙම පශ්චාත්තාප වීම උදම්මැනීම් නැතුවම මට කෙලිම නිවන් ලකින්න හම්බුණා නම් හොඳයි කියලා. ඒක ඉතින් මේ ලෝක වෙන දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම Tamanට අවදාළ ඒ පශ්චාත්තාප සහ උදම්මැනීම් අනිවාර්යයෙන්ම සිදුන දෙකත් උදේවැයට යටයි. යම් තාක් ඇති වෙන තාක් ධර්ම තියෙනවා යම් තාක් ඒවා නැති වෙන සුළුයි. ඉතින් මේ ගෙවම් කරමින් ගෙවම් කරමින් යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා තුළ ඇති වෙන මේ ගුණය. ඒකට කියන්නේ බහුලීගත කිරීම කියලා මොනම ක්‍රමයකටවත් වෙන කෙනෙකුට අරගෙන දෙන්නත් බෑ. Taman ඒ ලබා ගන්න தත්ත්වය කාටවත් දායාද කරන්න බෑ. කොටිම කෙනා කතා කරන්න බෑ. කියලා දෙන්නත් බෑ. ඒ තරමටම Taman රැස් කරපු කෙලෙස් වල හැටියට තමයි මේ කෙලෙස් කැපීම සිදු වෙන්නේ. නමුත් ඒක වෙන්නේ නෑ. එහෙම හිතෙන්නේ නෑ. අර බාහිර සම්බන්ධ වෙච්ච පුද්ගලයාත් එක්ක ගැටිලා ඒ පුද්ගලයාට පාඩම උගන්වන්නට නැත්නම් ඒ පුද්ගලයාට බණ උගන්වන්නට ඒ පුද්ගලයා නිවන් දක්වන්න උත්සාහ කරන තාකල් අර මම දැන් මෙතන කියලා අනික් කෙනෙක් එක්ක ගලපලා තේරුම් කරලා දෙන්න බැරි භාෂා ව්‍යාකරණයෙන් ස්වයංවුත් වූ විනිර්මුත් වූ ස්වාධීන වූ මේ දැනුම අපි විශ්වගත කරන්න හදනවා. ජන විඥානයක් වඩපත් කරන්න හදනවා. නඩු කියන්න හදනවා. ඒත්තු ගන්න හදනවා. ඔප්පු කරන්න හදනවා. කවදාකවත් කරන්න බෑ. වෙන්නේ ඒකදී අපිට බාහිර බලවේග වලට බාහිර ආයතන වල පිටපතන්ට වෙන කිසිම ආයතනයක් අපි වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ කියලා මතක තියාගන්න. ඔක්කොම පෙනී හිටින්නේ ආයතන නඩත්තුව සඳහා පමණයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒ වගේ Taman මම දැන් මෙතන කියලා යම් අත්දැකීමක් ලැබුවා නම් ඒක ව්‍යාකරණයට දාන්න බැරි වුණාට භාෂාවට දාන්න බැරි වුණාට ඒක අනුන්ට කියලා දෙන්න මේ උද්‍යත්තගාමී පඤ්ඤා කියන මට්ටම පණිනකම්වත් හෝ ප්‍රවේශයෙන් රැකගෙන රැකගෙන යන්න ඕනේ ගියාට පස්සේ තව කෙනෙක් ඒ වගේ වැරදි කරනවා Tamante එකෙන් බේරන්න අවශ්‍ය වෙලා තියෙන අනුකම්පාවක් ඇති වුණා නම් සිද්ධියලලා කතා කරන්න එපා උදයත්ත ගාමිනී පඤ්ඤාව කියලා දෙන්න. යමක් ඇති වෙන සුළු නම් ඒක නැති වෙනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා නිදර්ශන කියකි. නමුත් Taman ගාවන්නත් හොඳ නෑ. ඒ පුද්ගලයා ගාවන්නත් නෑ. ගාවපු ගමන් ඒ පුද්ගලයා කරන්ට් එකක් අදුනා වාගේ ඒ සිද්ධියේ ගිලී ගන්නවා පක්ෂග්‍රාහී උදේත් ගාමිනී ප්‍රඥා ගැන උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ කියකි කිසියම් පුද්ගලික කෙනෙහිල්ලක් ඇඟවිල්ලක් නැතුව මොකද ඒකේ වටිනා ඥානයක්. නමුත් පෙරලි ඥානයක්. පෙරලියක් ඇති වෙන තැන ඥානයක් මොකද්ද නිත්‍ය සංඥාව පුහුණු කරගෙන ආපු ලෝකයාට අනිත්‍ය සංඥාව පිළිබඳ මුදුල් කට ගැනීම. රස කියාදීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක කියාදීම නාරක දෙයක් නෙවෙයි හොඳයි. නමුත් කියලා දෙන්න Taman තුල මේ ගුණ ධර්ම සෑහෙන දුරට යනකන් දිනු කරනකොට දිනු කරන පේනවා. ඒ කල්යාණ මිත්‍යන් වහන්සේලා තම තමන්ගේ කාරණා ඉෂ්ට කරගෙනත් මේ සාසනික උදාාර මෙහෙවරක් කරන්නේ මොකටද? ඉන්නේ යමෙකුට යමක් කිව්වට පස්සේ ඒක දරණ ගතියක්, අදහන සුළු ගතියක් ඇතිකරනද ඒ පුද්ගලයාට ඇති වෙනකන් ඒක කල්යාණ මිත්‍යාගේ වාක්‍යයට වැටෙනවා. වාගේ තමයි කල්යාණ මිත්‍යා ගණන් ගන්නේ. නිකන් සාමාන්‍යයෙන් වචනෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුජාන් වහන්සේ නම ගෞතම සර්වචනාංශ විතරක් නෙවෙයි උන්වහන්සේලා කල්පනා කරන යමෙක් මං හේතු කරන අකුසල් කරන එකට මම වග කියන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ මොනම මිත්‍යා දෘෂ්ටිකයකටවත් මොනම වෙහෙසකට පත්වෙච්ච කෙනෙකුටවත් ඉරියව්ව නිසා හෝ පෙනුම නිසා හෝ කරන වචන නිසා හෝ හිතන හිතවිල්ලක් නිසා හෝ නරකක් ඇති නොවීම පිණිස ක්‍රියාවත් හොඳට කරලා අර පුද්ගලයාගේ ප්‍රතික්‍රියා ප්‍රතිචාරය බලලා ඒකත් ගැළපෙන තාලට තමයි කරන්නේ. නිසා මොන්න තරම් సౌందర్యයක් ඇද්ද උන්වහන්සේගේ ඉරියාවල. මොනතරම් సౌందర్యයක් ඇද්ද ගැළපීමක් ඇද්ද උන්වහන්සේගේ වචනවල. මොනතරම් හික්මීමක් ඇද්ද උන්වහන්සේගේ හිතවිලිවල. මේ ළඟදී ඔය ඉන්දියාවේ මේ හිරගෙවල් වල ඉන්න අයට භාවනා කිරීම පටන් අරගත්තා ගෝයන්කා ජීතුමා. පටන් ගන්නතර පස්සේ හුඟ දෙනෙක් ඒක ඇතුලේදී කදාකත් ආගමකට ධර්මයට නොමු වෙච්ච නැති ඇත්තෝ හිරගේ තුලදී වැරද්දක් කළා අච්චු කර ලබන වෙලාවේදී ඒක ලබන්න පටන් අරගත්තට පස්සේ ඒක ඉන්දියාවට විශාල දෙයක් වඩටපත් වුණා විපස්සනාමයි කරේ මේ එහෙම කරාට පස්සේ හිර ප්‍රශ්න ප්‍රශ්නාවලියකට උත්තර දෙනකොට ඒක ඒ දඩුවන් අච්චු ලබන හිරකාරයෙක් කියලා තියෙනවා මට භාවනා කරාට පස්සේ කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි යම් කිසි ප්‍රශ්නයක් උඹට තේරෙනවා නම් මේ ප්‍රශ්නෙට නම් උත්තරයක් නැහැ. මේකට නම් මේ කිසි කෙනෙකුට උත්තර හොයන්න බෑ කියලා එවැනි ප්‍රශ්නට උඹ එහෙනම් වග කියන්න ඕනේ කියලා. උඹට මේ ප්‍රශ්නේ මේ විදිහට වැටුනේ උඹ තමයි ඒකට කර දෙන්න ඕනේ මිනිහා. ඒ ප්‍රශ්නේ උඹෙන් ඇති වෙච්ච ප්‍රශ්නයක්. උඹයි ඒකට උත්තර දෙන්නේ උඹ උත්තර දිය යුතුයි කියලා. මේ ලෝකේ නෑ විශ්නත් බැරි ප්‍රශ්නයක්. ප්‍රශ්න කියන දේවල් මතුවෙනවා නම් ප්‍රශ්න කියන දේවල් නැති වෙනවා. විසඳිය යුත්තේ මමමත් නෙවෙයි. විසඳිය යුතුමත් නැහැ. එimhe විසඳනවා නම් විසඳුණාට පස්සේ මේ ලෝකේ නිවන් ලබන්න ඕනේ ඔක්කොමලා. එහෙම තැනක් නැහැ. කද්දාකවත් මේකේ සාධාරණයක් නැහැ මේ ලෝකේ. කද්දාකවත් මේකේ අරිඹෝක සැපකුත් නැහැ මේ සංසාරේ. කද්දාකවත් මේ ජෝකේ මේ මේ සමබර භාවයකුත් නැහැ. විෂම බරමයි. දුකමයි. අසාධාරණයි. ඉතින් ඒක අනුන්ට හේතු කරපු තැනේ අපි හිතනවා අනේ මේ කාලකන්‍ය නැත්තම් මේක සාධාරණ වෙයි. නැත්නම් මෙයා මට හම්බුනොත් ඔක්කොම මට සියල්ල සැප හම්බ වෙයි කියලා. ඒ තාකල් දීන වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ තාකල් තමයි තමන්ගේ තියෙන පෞරුෂත්වේ නගා සිටනවා කියන තමයි වෙන්නේ. ඒක කාකල් අපිට බාහිර ආයතන ඉල්ලන්න වෙනවා. ඒ මොකක්වත් ඒව තිබිච්චාවේ ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියේදී උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගත්ෝ අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කිය. මේක මේ තරම් උග්‍රව මතුණාට ඕක ওই තරම් ඕක යට වෙන වෙලාවක් එනවා කියලා. ඒකේ නිරෝධ පැත්ත, වය පැත්ත, ගෙවි යන පැත්ත දකින්න තරම් ඉවසනවා නම් ඒකට කියන තියෙන උපේක්ෂාව කියලා. නැත්තම් කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා කියනවා. මදහත් හිත කියලා කියනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. පුලුල් මනස කියලා කියනවා. නොගැටෙන මනස කියලා කියනවා. අවිරුද්ධ මනස කියලා කියනවා. සාමීචපටිපන්න මනස කියලා කියනවා. අරණ ප්‍රතිපදාව කියලා කියනවා. මුළු මහානකම ඔච්චරයි. සාමීචපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ කිසිම දෙයක නොගැටි හිටියට කිසිම ප්‍රශ්නයක් නැහැ. මත ප්‍රකාශ කිරීම අවශ්‍යම නැහැ. මොකද අපි මේ తాවකාලිකව අම්බලකට අපි හංගන්නවා. ඒ අම්බල මේ දේවල් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ මතුවෙන හැම දෙයක්ම මතුවෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මට තියෙන මේක හේතුඵල ධර්ම බලන්න පමණයි කියන මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඇති වුණා නම් එතෙන් පටන් උත්සාහ කරන්න ඕනේ ජය ගන්න නෙවෙයි මම දිහා මම දිහා බලලා ගන්න ආදර්ශේ. ගන්න මනුස්සයාට මොකද්ද මං ඉතුරු කරලා තියෙන්නේ. මං මැරුණට පස්සේ මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. ඉන්නකන් ජය ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ ගතියක් ඇති වුණාට ඒ මනුස්සයාට ශ්‍රමණයයි කිය හැකි, යෝගාවචරයයි කිය හැකි, භ්‍රමචර්යයයි කිය හැකි, සබ්‍රහ්මචාරී කිය හැකි <clears throat> ඕනේ වචනයක් කියන්න පුළුවන්. ඉතින් ඒ ගතිය එන තාක්කල් බුද්ධජානක මතක් කරන්නේ මේ මේ කිය වාගේ තනිය ජීවත් වෙන්න අමාරුයි. ජීවත් වුණොත් කබලෙන් ලිපට වැටීමක් සිදු වෙනවා. නැවත නැවතත් කල්යාණ මිත්‍යා අසුර එන එක නඟත්තර මේ කීකේ පුද්ගලික තීන්දුවක් ඒක බුදුරජාණන්සේ අගය කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයති ඒ තා අපිට ආරස්සාව සැලසෙනවා හරි අමාරුයි මේකේ තියෙන මේ අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක වශයෙන් තමගේ ප්‍රඥාව වීර්ය සීලය වගේ ඇතුළත චෛසික ධර්මාත් මේ බාහිර කල්යාණ මිත්‍රේකුත් අතර තියෙන මේ ගැඹුරු සම්බන්ධ භාවය ඒක යෝගාවචරිකට පමණක් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන කෙනෙකුට හිතා ගන්න බෑ විශේෂයෙන්ම බටහිර වාගේ වෙන වෙනම කල්පනා කරන ඇත්තෙකුට අනික් කෙනා අනික් ගුරුවරයෙකුගේ ඇසුරෙන් නැත්නම් ගුරුවර කල්යාණ මිත්‍රයෙක් ඇසුර කිරීමෙන් ලැබෙනා වූ මේ ಗುಣ ගැන හැඟීමක්ම ගන්න බෑ. ඒගොල්ලෝ ඒ අතර සම්බන්ධතාවය අහනවා. මගේ සීලය කල්යාණ මිත්‍රය අතරත් මොකද්ද තියෙන්නේ? මගේ වීරියයි කල්යාණ මිත්‍රය අතර මොකද්ද තියෙන්නේ? මගේ ප්‍රඥාවයි කල්යාණ මිත්‍රය අතර මොකද්ද තියෙන්නේ කියලා. නම් සර්වඥාන්සේ දකින්නේ ඒ සේරම කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍යාසුරේ හිටියොත් පමණයි. ඒක නිසා අපි කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලබන්න ඕන පුංචි කාලේ අම්මගේ තනේ එලිලා කිරිබනවා වගේ. නමුත් ලොකු වෙච්චාම පිරිමිණම් කරන්න දැන ගෑනුන් තනයක් ඇතුළේ දරුවන්ට කිරි දෙන්නත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේනොත් කල්යාණ මිත්‍ර ගුණ විහිදෙන්න ඕන. අපි කල්යාණ මිත්‍රයන් ගුණ වැඩි වැඩියෙන් ලබන්නේ අපේ කල්යාණ මිත්‍ර ගුණ වැඩි වැඩියෙන් විහිදෙනකොට මුළු પરම්පරාව පුරාම යන ලක්ෂණය තමයි උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව. අපි වෙන විදිහට කියනවා අනිච්ච සංඥාව. සෑම දෙයක්ම ඇති වෙන්නේ නැති වෙන තත්ත්වයි කියන එක මේ ක්‍රියාත්මක වෙන මට්ටමට සංඥා මට්ටමේ චිත්ත මට්ටමේ ගියාම මොනම සද්ධාාවක් ඇති වුණත් එච්චර උඩ දාන්න දෙයක් නැහැ මොනම අසද්ධාාවක් ඇති වුණත් උඩ දාන්න දෙයක් නැහැ මොනතරම් වීරියක් ආවත් උඩ දාන්න දෙයක් නැහැ උදම්මන දෙයක් නැහැ මොනතරම් වීරිය නැති වෙලා අපි හීන දින තත්ත්වයටපත් වුණත් පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ සතිය ඇති වුණා නැති වුණා දෙකේදිම යම් ප්‍රමාණ සතිය ඇති කරගත්ත කෙනාට තියෙනවා සත්‍ය කියන්නේ අනිත්‍ය ධර්මයක් නම් ඒකත් උදේවායට යට වෙනවනම් ඒකත් දුක්ඛ සත්‍යයට යට වෙනවනම් අපි කොහොමද දවස පුරාම සතුටුමත් වෙන්න ඕනෑ කියලා දැඩි මතධාරි වෙන්නේ. තితి අදහසක් ගන්න. ඒ වගේම සමාධිය කියන එක වතුර ඇඳපු ඉරක් වාගේ. වෙලාවක බොහෝම ජයට ඡායාව පෙන්වන තරමට වතුර නිශ්චල වෙනවා. ඉරක් ඇඳපු ගමන් වතුර කැළඹෙනවා. නමුත් ඒක දිගට කැළඹිල්ල පවත්තන්න වතුරට පුළුවන් කමක් නැහැ. බාධා නතර වෙච්ච ගමන් tempත් වෙන පැත්තට යනවා. ඒ වගේ තමයි උද්‍යත්ත කාමී ප්‍රඥාව කියන එක රබර් බෝලයක් අත යට කරගෙන ඉන්නා වගේ කොච්චර අපි නිත්‍ය සංඥාව ඇති කරගන්න උත්සාහ කරත් අනිත්‍ය සංඥාව ලෙඩ වෙනකොට මතු වෙනවා. වයසට යනකොට මතු වෙනවා. මරණයේදී මතු වෙනවා. උඟ දෙනෙක් දන්නේ නැති වුණාට උප්පත්තියදී මතු වෙනවා. ඒක වසංගල කරන්නේ උප්පත්තිය කියන්නේ. අනිත්‍යව එලිපිට කරන්නේ. ඒ නිසා ඒවා වහන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් මේ නিত্য වූ සදාතනික වූ හේ ධර්මතාවයේ පිළි අරගෙන සැපේදී දුකේදී යසේදී ආයසේදී ලාභෙදී අලාභෙදී සෑම තැනකදීම මේ <clears throat> වෙනස් වෙන සුළු ගතිය පැලුවා නම් ඒක සාමාන්‍ය ස්ථිරයි කියලා හිතන කට්ටියට පේන්නේ මහා නෝන්ජල් ජීවිතයක් කියලා. කිසිම දෙයකින් උනන්දු කරවන්න බැරි ජීවිතයක්. හැම වෙලාවෙම ගල් බමුණෙක් වාගේ පස්සට ගහන ජීවිතයක්. නමුත් මේ ගල් බමුණ මොකද්ද කරන්නේ? සැපක් එනකොට එන උදම් වෙන භාවයේ දිහත් බලනවා. දුකක් එනකොට තියෙන පශ්චාත්තාපයේ දිහත් සමහිතින් බලනවා. මේක විතර ලෝකයට පෙන්වන්න බැරි ඒ නිසා අපටත් කෙලස් ජය ගන්න ඕනේ නම් කල්යාණ මිත්‍රෙක් ඇසුර කරන්න ඕනේ නම් ප්‍රතිපදාවක් බහුසුතකරන බොහෝ කල් පවත්තන්න ඕනේ නම් මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව බොහොම වැදගත්. ඒක මම අර කලින් කිව්වා වගේ දේශනා මුලදී ලාමක දෙයක් පටන් ගන්නකොට විතරයි මේක <clears throat> නැත්නම් විපස්සනා ඥාන කෙලවරේ ආරම්භක පැත්තේ තියෙන්නේ මේක. උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව. ගැඹුරු ධර්ම සේරම හැදෙන්නේ මේක පදනම් කරගෙන තමයි. වෙන විදිහට කියනවා උපේක්ෂාට මුල තියාගෙන අනිකුත් සාස්ත්‍රුන් වහන්සේලාට දකින්න බැරි වෙච්ච විදිහ. හොඳ නරක දෙක කපාගෙන එහාට යන ගතිය. අද්වෛතයේ ද්වේතාවේ කපාගෙන එහා පැත්තට යන ගතිය මේක තමයි තියෙන්නේ. එනිසා සරුවචන් වහන්සේ අනිකුත් සාස්ත්‍රුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨත්වයකටපත් වුණා. උන්වහන්සේ ජය ආරම්භ දෙන්න කියලා පොරොන්දුුනේ නෑ. එහෙම නැත්නම් පරාජය නැති කළ දෙන්න කියලා පොරොන්දු කෙරුවේ නෑ. උන්වහන්සේ කිව්වේ ජය පරාජය දෙක සමබර කරන ක්‍රමේ මං කියලා දෙන්නේ. ඉතින් අපි ඒක බාර ගන්න කැමති නැත්නම් අපිට ප්‍රතික්ෂේපයක් වෙනවා. නමුත් මේ දෙක සමබර කිරීමෙන් කොහාටද අපි අඬ ගහන යන්නේ කියන එක වෙනම කතාවක්. ඒක බුදුහාමරන්ට අයිති නෑ. චිත්ත නියාමයේ අනුව සිටියා. මේ ඔක්කොම මේ සිදුවීම් පාදන හීනවලක හීනයක් පමණයි ජවනි චිත්‍රපටයක ජවනිකාවක් නාටකම ජවනිකාවක් පමණයි ඒකත් විසුළු ජවනිකාවක් ගිරග්ග සමාජයක්. ඉකි ජවනිකාවක් විතරයි කියලා ගණන් ගන්නවනේ කොච්චර මේකට අපිට උදම්මනන්ට හෝ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. එතකොට අපි ඊගා චිත්තක්ෂණයට සුහදව අප්‍රමාදීව සතුට සිටින් මොන දෙන්න පුළුවන්. උදම්මනීමෙන් සහ පශ්චාත්තාප වෙන්නේ එන එන චිත්තක්ෂණයට අර කලින් ගෙනාවු මුහුන් දාලා ඒක කුරුවල් කරගන්න. අන්න එහෙම නොවි අප්‍රමාදීව ජීවිතය ගත කරන එක තමයි අපේ යෝගාවචරකමේ මූලික ලක්ෂණය. ඒ සඳහා මේ උද්‍යත්ත ගාමිනී අවශ්‍යයි. ඒක අභ්‍යන්තර වශයෙන් දකින්න ඕන කෙනෙකුට ප්‍රඥාචෛසිකයට දාන්න පුළුවන්. ඒක බාහිර දෙයක් වශයෙන් බලන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් මේක තන්නේ ක්‍රම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් පැමිණෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයෝ නැයි කියනට මේ බුද්ධ ජයන්ති ඉස්සලා හරියට ලංකාවේ ව්‍යාපාර ගෙනිච්චා. එimhe කල්යාණ මිත්‍රයෝ නැහැ. ඒක ඉතින් මෛත්‍රී සරුවචන් ආංශේනකන් ඉන්න ඕනේ. දැන් කරන්න බෑ කියලා. නමුත් මේ පිරිසක් දන්නවා සුළු පිරිසක් දැඩිව විශ්වාස කරනවා අද ඒක වෙනතර වැඩි අවශ්‍යයි අද එහෙම කර නැත්තු ඉන්නවා ඒ තියෙන ටිකෙන් සැනසিলা අපි පුළුවන් තරම් ඒ දේ කළොත්, කල්යාණ මිත්‍යාසුල කළොත් අපේ තියෙන මුද්‍යත්ත කාමිත ප්‍රඥාව වැඩි. කියන්නේ ප්‍රඥාව වැඩි. වැඩුණොත් පමණක් සීලය අදි සීලක් වාටපත් වේ. නැත්තම් පිළියම්. එතකොට පමණක් කතාව නතර වෙයි. එහෙම නැතුව මේ කටට ඉබ්බ දාලවත් මුඛවාඩම් දාලවත් මේක නතර කරන්න බෑ. ප්‍රධාන වශයෙන්ම නිසන් වනේ ගන්න කියනනම් පරණ වැඩිහිටියන්ගෙන් තමයි වැරද්ද සිද්ධ ඒක ඉතින් ඔක්කොම දන්න දෙයක්. නමුත් මොකද කරන්නේ? කල්යාණ මිත්‍ර ආශයක් නැත්තම් සීලයක් නැත්තම් කොහෙන්ද ඉතින් අපිච්ච කතා ආදී කතා වැඩෙන්නේ. තිරස් සිරස්ථාන කතා වලට යනවා. ඉතින් එහෙ වෙනකොට වීර්යය වැටෙනවා. පුදුම විදියට අහගෙන ඉන්න කට්ටියගෙත් වීර්යය වැටෙනවා. ඒ කර නැත්තම් උත් පස්සේ අන්තිමට හිස්මල්ල කෙලින් තියන්න බැරුව වගේ හුලං යන ගතියක් තියෙනවා. ඒසකට උද්‍යත්ත ගාමිනී ප්‍රඥානේ වහකන ප්‍රඥාවක් ඔළුවට එන්නේ. ඒ නිසා මේව එකක්වත් හේතුකාරක ධර්ම අපෙන් තොර වෙලා නැහැ. අපිට තියෙන නැවතත් ඒවා සද්ධාවෙන් සකස් කරගෙන මේකේ හාමුදුරන්ට වෙච්ච දේ පදනම් කරන ਸਰවඥාසේ දේශනා කරා වගේ අපිට තියෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි තුන් අත්තකින් බලන්න තමන් තමන්ට කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ වගේම දැනට ඉන්න අහපු දුටු කල්යාණ මිත්‍රෝ මීට වැඩිය ගරුකරනද ඊට පස්සේ කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ කරන්න. හැමදාම කිරිබිබී ඉන්න මේ යන්න එපා. කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ කරනකොට සමාකාරව මේක බෙදිලා යනවා. ඉතින් මේ ඉදිරියට මේක සූත්‍රයේ මේගේ සූත්‍රය ගැන කෙටි සටහනක් කරනවා සර්වඥාන්සේ නැවත පෙන්ලා දීලා තියෙනවා කල්යාණ මිත්‍රයන් යටතේ සීලයක් වැඩෙන හැටි. අත්‍යවශ්‍ය වූ සීලේ වැඩෙන හැටි. කල්යාණ මිත්‍යන් යටතේදී අප්පිච්ච කතාදී දසකත්වවලතෝ වඩලා ඒ චිත්තචාන කතා නතර වෙන හැටි. ඒ වගේම නිතර පවතින අරික හුඟක් එක දිගට භාවනා කරන කියන දැඩි වීර්යවත් එහෙම නැත්නම් කාම විතක් වලට යට වෙලා සිවුරු වරිනවා කියන පශ්චාත්තාපයවත් නැතිව සම වීර්ය පවත්තන හැටි. ඒ වගේම මේ අදහස් ජය පරාජය ඇති වෙන්නේ නැති වෙන දේවල් කියලා ඒ ඉන්න තැනදිම බහුසුත මේ බහුලීගත කරන්න පුළුවන් කියන ශක්තිය ඊට පස්සේ සරුවචනසීකට විස්තර කරනවා ඒක විස්තර කරන්නේ අර මේ ගිය Tamange ඔඩොක් කොටාවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍ය නිසා <clears throat> නොසිතු නොවිරු ඕනම කෙනෙකුට මේ බුද්ධ රශ්මිය බුදුරජාණන්සේ ගුණ පැතිරෙන හැටි ශාසනය පැතිරෙන. අද මේ වෙනකමුත් තියෙන බුදු ගුණ කියලා හිතා ගන්න. පුද්ගලික ගුණ ගත්තොත් තමයි මේ ප්‍රශ්නේ මතුවේ. බුදු ගුණෙමයි අදිෂ්ඨානෙමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක පුංචි කළ සලකන්නේ නැතුව අපිත් උර දීලා ආයේදී කටයුතු කරන එක වැඩෙන පැත්තටයි අගය කරන පැත්තටයි ඒ නිසා මේ ධර්ම කොටස නිසා සිදුවෙන සෑම දෙයක්ම පිළියම් කළ හැකි දේවල් මූලික පුණ්‍ය මහිමේ අඩුවීමක් වෙලා නැහැ. ඊගාට පැමිණෙන හිතට සතුට සිතින් මුණ දීලා ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සීලය, සීලයෙන් දසකතා වස්තු, දසකතා වස්තු වලින් වීරිය, වීරියෙන් ප්‍රඥා කියන මේ ධර්ම චක්‍රය සජීවීව මේට වඩා <clears throat> තෙදවත්ව බලවත්ව ඉදිරියට ගෙන යන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අතට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා